භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පුනච පරං භන්ති දීනාගවස්ස බික්ඛුනෝ සත්තාරෝ සම්මප්පදානා භාවිතා හොಂತಿ සුභාවිතා ඉදම්පි භන්තේ දීනාදවස්ස බික්ඛුනෝ බලං හෝති යං බලං ආගම්ම දීනාදවස්ස බික්ඛුනෝ ආසවාණං khයං පටිඝානාති දීනාමි ආසවාති යෝගාසන පසුගිය කතාවේ මතක් කරගත්ත මාතෘකාවක්මයි ඉදිරිපත් කරගත්තේ මේ සාතියේ ධර්ම දේශනාව සඳහා මේ ඉදිරිපත් කරගත්තා වූ මේ පාළි පාඨය සීනාසව බල කියලා සංග්‍රහ වෙලා තියෙන අංගුත්තර නිකායේ දසකන් සූත්‍රයේ සඳහන් වෙච්ච සූත්‍රයෙන් ගත්ත කොටසක් ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ යෝග ආවචර තත්වයටපත් යෝග භූමියටපත් වෙච්චි යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනා වූ ඒ උත්තමාර්ථය අවසාන පරමාර්ථය වෙන සීනාස්ව භාවයටපත් වුණාට පස්සේ එහෙව් සීනාස්වයන් වහන්සේ නාමකට ඇති බල හැකියාවන් මේ වායි මේ වායි කියලා සංග්‍රහ කරන සූත්‍රයක්. ඒ නිසා සරුවචන වහන්සේ විසින් ඒ මේ ගෞතම බුද්ධ ශාසනයේ ශීනාශ්‍රවයන් අතර එක පැත්තකින් ප්‍රධාන තැනටපත් වුණා වූ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධර්මදේනාධිපතීන් වහන්සේ අතින් විමසපු ප්‍රශ්නයකට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරණ දී උත්තරයක්. පුනච්ච පරම්භන්තේ කීනාසවස්ස බික්ඛුනෝ චත්තාරෝ සම්මප්පදානා භාවිතා හොಂತಿ සුභාවිතා. අවතරයි ස්වාමීන් වහන්සේ ඊට කලින් කියාපු කාරණා තුනට අමතරව මේ කීනාස්තව වූ ස්වාමීන් වහන්සේ නමකට සතර සම්‍යක් ප්‍රධාන වීරිය භාවිත වෙලා තියෙනවා මනාකොට භාවිත වෙලා තියෙනවා භාවිතා හොන්ති සුභාවිතා ඉදම් පිබන්තේ කීනාසවස්ස බික්කුණෝ බලං හොන ස්වාමීන් වහන්සේ මේ වැඩුවා වූ පරිපූර්ණ භාවයටපත් වුණා වූ සංසුප්ත භාවයටපත් වුණා වූ පිරිච්ච වූ සම්පත්‍ති කර වූ මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය මේ කීනාසවැන් වහන්සේට බලයක්. යං බලං ආගම්ම කීනාසවස බික්කුණෝ ආසවාණං khයං පටිජානාති. මෙන්න මේ බලය තමංගේ අධ්‍යාත්මේ සංජාත වුණාට පස්සේ පෝෂණය වුණාට පස්සේ දැනගන්නවා මට මේ සතර සම්‍යක් ප්‍රධාන ධර්ම සතර සම්‍යක් ප්‍රධාන වීර්ය හතර ධර්ම වැඩුණා මාතුර දැන් වැඩිලා තියෙනවා කියන නිසා හීනාමේ ආසවාති මගේ ආශ්‍රව ධර්මයන් ඡේ වුණා කියලා එකෙන් දරගන්න. ඉතින් අර උත්කෘෂ්ඨාර්ථයෙන් අවසානාර්ථයෙන් අවසාන ලන්සින් මේ රාතන් වහන්සේ කෙනෙකුගේ ගුණයක් ඉදිරිපත් කරගන්නේ ඒ සඳහා කටයුතු කරන පිළිසකට ඒකෙන් ගන්න තියෙන ආදර්ශ කිතු කර ගන්නටයි. අපේ මේ සාධනයේදී ඊටම මේ සම්බුද්ධ ශාසනයක සර්වඥාන් වහන්සේ කියන දේ සර්වචනාංශේ කරලා පෙන්නපු දේ සර්වචනාංශේ විසින් යම ශාවකින් බලාපොරොත්තු වුණාද ඒ දේ ප්‍රඥාවක් නැතුව නම් කවදාවත් ළඟා කරගන්න අමාරුයි. ඒ වගේම තමයි විරිය නැත්නම් කරගන්නත් අමාරුයි. විරිය ආරම්භ කතා කියලා පවිවේක කතා, විරිය ආරම්භ කතා ආදී වශයෙන් නිතරම සර්වඥ දේශනාව ඉන්න කෙනා එතනින් තව පියවරක් ඉදිරියට ඔසවා තබන්නට වීර්ය දානවන සුමායි. යම්ම කතාවක් යම්ම ධර්ම වෙන්න පුළුවන් අධර්ම වෙන්න පුළුවන් යම්ම කතාවක් අහලා තිබුවා උපය ආපසට ගන්න ගතියක් තියෙනවා නම් ඕක සරුවච්ච ධර්මයක් වෙන්න. ඒක හොඳට යෝගාවචරය මතක තියාගන්න ඕනේ. Taman කතාවල් අහනවා ඔය කුසීත වස්තු සම්බන්ධ කතා, තිරච්ඡාන කතා ආදී දේවල් ඒවා කරනකොට කරනකොට හිත නැටා කියනවා. පස්සට යදිනවා. තරන් දෙනවා. අහාට මෙහාට වැනෙන ගතියක් එනවා. එතකොට දැනගන්න ඕනේ මේක කවදාකවත් මේ සද්ධර්මයේ වේදට. සද්ධර්මය නම් හැම වෙලාවෙම තමන් කරගෙන යනා වූ සීලය, තමන් දිනු කරගෙන යනා වූ සමාධිය, තමන් වඩන්න බලාපොරොත්තු වෙනා වූ ප්‍රඥාව තව ඔසවා තබනවාමයි. ඒ සඳහා මේ කුසල ඡන්දය කියන මම කරලා බලන්න ඕනේ, තව මේක වැඩි ශක්තියෙන් කරන්න ඕනේ කියන මේ වීර්ය දානවන වීර්ය අවශ්‍යල දෙන කතාවක්. ඉතින් මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය සඳහන් වෙන්නේ මේ ප්‍රධාන වීර්යය තමයි අපි මේ කතා කරන වීර්ය තමයි. ඉතින් අර රහතන් වහන්සේට නැත්නම් සීනාශ්‍රමයන් වහන්සේට එහි පද ප්‍රාප්තියට පරතරට පාරගත தත්වයටපත් වුණාට පස්සේ තමන්ට නිතරම 100ක් සතියක් යනකොට සිටින මම දැන් සීනාශ්‍රමයි. එන්න එන අරමුණක කවදාකවත් ඒ අරමුණ විනිවිදලා බලන්නේ නැතුව අතහරින ගතියක් නැහැ. විපස්සනාට නම් වන්නේ නැතුව අතහරින ගතියක් නැහැ. ඒක පරියන්කේදී වේවා සක්මනේදී වේවා එදිනදා කටයුතු වලදී වේවා සාසනික බාහිර වැඩවලට ගිය වෙලාවදී වේවා ඒ තමන්ගේ සීනාශ්‍රවකම නිතරම අරමුණක් අරමුණක් පාස වැටෙන්නේ කොහොමද මේ එළඹ සිටි වීර්ය දල්වා ගන්නාලද වීර්ය නොපසුබස්නා වීර්ය අප්‍රතිහත වීර්ය නිතරම කියනවා ඉතින් ඒ තැනට යන්න ඒ තැන යෑම තමන්ගේ ජීවිතයේ උත්තමාර්ථයේ වශයෙන් සලකා ගත්තා වූ යෝගාවචරයේට ඒවා ගැන කතා කිරීම බොහොම යෝග්‍යයි. එතකොට වීර්ය තව තවත් උනන්දු වෙලා එනවා. ඉතින් අපි ඒක තමයි ගිය සතියේ මගක් දුරට යනකම් විස්තර කරගත්තේ. ඉතින් කාලය හරස් වෙච්ච නිසා අපි ප්‍රවිෂ්ටි ලබාගෙන මතක් කරගත්ත ලබන සුමානි ලැබුණු වෙලාවක මේක ඉදිරියට ගෙනියනවා කියලා. ඉතින් අපිට අද මේ වටිනා අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අද මුලින් අපි එදා මතක් කරගත්ත කාරණා ටිකක් අලුතින් අහන ඇත්තන්ටත් අහපු ඇත්තන්ගේ මතකයේ පිටත් මතක් කරගත්තොත් මේ දේශනාවේ මූල ධර්මයේ විදිහට එනත්තන් තේමා විදිහට ගන්න පුළුවන් මේ වීරිය කියන চৈতසිකේ තමයි. ඒ වීරිය চৈতසිකේ හඳුන්වන්නේ උත්සාහ ලක්ෂණ වීරියක්. උත්සාහවත් බව. ඔසවා තමන ගතිය තමයි වීරිය හැටි. ඒ නිසා ධර්ම කතාවක වුණත් වීරිය ආරම්භ කතාවක් නම් නිතරම හිත වැටෙන්න දෙන්නේ නැහැ. පසුබාහට දෙන්නේ නැහැ. පැකිලෙන්න දෙන්නේ නැහැ. බංකොලොත් වෙන්න දෙන්නේ නැහැ. ඔසවා තබන කතියක් තියෙනවා. උත්සාහ ලක්ක. ඒ වගේම මේ සම්ප්‍රයුක්ත ධර්මවලට කර දෙන උර දෙන ගතිය. තමයි ඒකේ කෘත්‍ය වශයෙන් වෙන්නේ. සම්ප්‍රයුක්ත ධර්මයන් වැඩෙන්න දෙන්නේ නැතුව නගා හිටවන. හරියට කෙසල් කනක ලන්දක පල්ලම කැදිච්ච කේල් කහක කේල් කනක් වඩනකොට ඒ ගහ කඳ ඉක්මවලාරේ ඔළුව බර වෙනකොට බර වෙනකොට වැටෙන්න බලනවා පල්ලෙහා පැත්තට. එතකොට කරන්නේ දක්ෂ ගොවියෝ පිටිපැත්තෙන් වැටෙන පැත්තට ආධාර ආධාර ආකාරයට කරුවක් කුණ්‍යක් දෙනවා. එතකොට ඒ ගෙහෙල් කන කරුවට එහෙම හැදිලා 18 පරක් වෙන්නේ නැතුව අවසාන වෙලාවේදී ඒ තමයි අවසාන පරමාර්ථයේ ගෙහෙල් කන ගන්න පුළුවන් නැත්නම් බිම වැටුනොත් ඒක නැති නාස් වෙලා යනවා පිළිවදින් නැතුව යනවා. ඒ වගේම තමයි පරණ යාතු පරිච්ඡේදයක් ගත්තාම කල් යනකොට කල් යනකොට ඔගේ මුල් ප්‍රදේශ දිරලා ඕක එක පැත්තකට ඇද වෙලා වැටෙන්න හදනකොට අර ඇද වෙන පැත්තෙන් කුණ්‍යක් ගන්න. කරුවක් ගන්න. ආනේ එතකොට ඒකේ තව කාලයක් තව ගයක් හදා ගන්නකන් පරෝජම් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මෙන්න මේක භාවනා කරන්න ගිය පරියන්කේදී යෝගාවචරයට හිත වෙනවා. සක්මනට නැග්ගාට පස්සේ සක්මන ඉවර කරන්න කිට්ට වෙනකොට සීත වෙනවා. එකම කටයුත්තක් එකම ඉරියව්වක් එක දිගට කරගෙන ඉන්නකොට මේ ගේ යද වැඩ වැටෙන්න හදනවා. ආන් ඒ වගේ වෙනකොට ඒක තව ඩිංගිත්තක් ඒ ඉරියව්වේ දිකට පවත්වන්නට පරියන්කේ තව ටිකක් දිකට ගෙනියන්නට සක්මන තව ටිකක් එහෙම ගෙනියන්නට නම් මේ වීර්යයිසිකේ ඒ වෙලාවට ඇවිල්ලා ශුන්‍යක් ගහන්න ඕන. කරු ගහන්න ඕන. එහෙම නොවුනොත් අපි ඉක්මනින් ඉක්මනින් පරියන්ක මාරු කරන පිරිසක් වෙයි. සක්මනින් එහෙම වෙ නැගිටලා යන පිරිසක් වෙයි. මොනම දෙයක හරි එක දෙයක් කරගෙන ඉන්න බැරි පිරිසක් බවට පත් වෙනවා. එතකොට මේ දුක්ඛ ලක්ෂණය ඉරියව් පාරු කිරීමෙන් වැඩිලා තියෙන දුක්ඛ ලක්ෂණය මතු කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වීර්ය අවශ්‍ය වෙනවා කරගෙන යන වැඩේ තව චිත්තක්ෂණයක්. තව මොහොතක්. තව විනාඩියක් විතර පවත්වා. එතකොට ඒ වීර්ය පවතිනවා නම් යම් හිතක අපි එකට කියනවා පච්චපට්ඨානය කියලා තමයි වැටෙන්නේ කොහොමද? අසංසීදන පච්චපට්ඨාන කියලා. අසංසීදන කියලා මේ අටුවාචාරින් වහන්සේලා පෙන්නලා තියෙන්නේ පිටිපස්සේ හැරිලා ආයේ බලන ගැටි. ඉදිරියමයි බලන්නේ. ඉදිරිපත් වෙලා තියෙන බාධක මේ වෙලාවේ ටිකක් අරපරුසයි. තමන්ට අභියෝගාත්මකයි. නමුත් ඒ එකක් වාක්‍යයේදී අනබිභවනීය විදියට ඉදිරියටම බලන්න. ඒක තව කවි වෙන නිදර්ශනයක් විදියට කියනවනම් ඒ තරඟ දිවිල්ලකටපත් වෙලා ඉන තරඟකාරයන් අතර ඉස්සර වෙලා මූලිකත්වය අරගෙන පළවෙනි තැන ජය ගන්නට දුවගෙන යන කෙනා තරගයේ මැදක් පැන්නට පස්සේ දැන ගන්නවා Taman එක වැඩ කරන අනිකුත් තරගකරුවන් Tamanට පිටුපහුව වෙලා ඉන්නවා නැත්නම් Taman දෙවෙනි දැන ඉන්න ආදි වශයෙන් ඒ ජයග්‍රහී හැඟීම ටිකක් එනකොට ඒ යෝගාවචරයට ජය කණු ඒ තරගකරුවට ජය කණුව පේන්න පටන් ගන්නවා. ඒ ජය කණුව දකින්නකොට ඒ තව ලොකු ශක්තියක් ඇති කර ගන්නවා මේ තව ටිකයි තියෙන්නේ ඕකෙදී වැටෙන්න හොඳ නැහැ වැටුනොත් අර Taman ළඟ තරගයක් දෙමින් තරගයක් දෙමින් පිටිපස්සෙන්ගෙන තරගකාරය ජය ගන්නවයි කියලා අර ජය කනුව දකින්න දකින්න මේක කෙලවර කරන්න ඕනේ කියලා ජය කනුව ටිකක් ළඟා වෙන්න ඕනේ කියලා පසු බාහන ගති තෙපර බාහන ගති ඩකිලෙන ගති හැරිලා බලන ගති නැතුව ඒ සංසීදනය කියලා කියන්නේ අන්නේම හැරිලා බලනවා කල්පනා කර කර ඉන්නවා මේකට මුලක් වෙලාවට ඔය ආචාර්යවරු පෙන්නන්නේ මේ බෝධිලි මගේ ගමන. බෝධිලි මම එක පැම් පිම්මකට රවුමක් ගිහිල්ලා නතර වෙලා ඔළුව උස්ස උස්ස පාත් කර කර පාත් කර එතන ටිකක් වෙලා ඉනවා. ආයෙ පිම්මක් පයි. ආයෙ පිම්මක් පයලා ඔළුව උස් කරනවා පාත් කරනවා වටපිට බලනවා මෙහෙම ඉන්නවා. මෙන්න මෙහෙම තමයි උගක් යෝගාවචර. බෝධිලිම ගත පින්න. ගත්ත වැඩේ දිගටම කරගෙන ජය කණුව පෙනිපෙනී ඉදිරියට යන්නේ නැහැ. ඒ වැඩේ බහා තමයි. ඉතින් බහා තබුවාම අර රත් වෙච්ච යකඩ නිවිච්චාම ආය තලන්න බැරුවා වගේ ආය පොලක ඉඳලා පටන් ගන්නවා මෙන්න මෙහෙම දැන දැන බර හැලු කරන්නේ නැතුව බර බහා තබන්නේ නැතුව කරාරින්නේ නැතුව ටිකටෝම කර දීගෙන යන ගතියකට කියන්නේ අසංසීතන පක්ෂපට්ඨාන ඒ කියන්නේ යෝග අවස්ථරට වැටෙන්න ඕනේ දැන් කුත හොඳට කර්මන්නේ ආයේ වැඩෙන කරන කටයුත්තේ යෙදී ගත කරනවා ඒ ගෙති ගත කරන එක දැනගන්න ඕනේ මේ මේ ශ්‍රද්ධාව නෙවෙයි මේක. ඒක සතිය නෙවෙයි මේක. මේක සමාධිය නෙවෙයි මේක ප්‍රඥාව නෙවෙයි වීර්යය. වීර්යය කියන්නේ චෛසිකේ මතුවෙච්චාම හිත නිතරම දැල් වෙන පහනක් වාගේ ටිකටෝම දැවෙන. ටිකටෝම අවදි භාවයක් පවතිනවා. අසංසීතන භාවය. ඉතින් මේවැනි වීර්යයක් නැත්නම් පොසවා තපන ගතියක් අනිකුත් චෛතික ධර්ම වලට උරදෙන ගතියක් ඇතිකරන්ට සර්වඥාන්සේගේ දේශනාවම සඳහන් වෙනවා සංවේග වස්තු තමයි විතරෝම සිහිපත් කරන්න අපි කල්පනා කරන්න ඕන පෙර සංසාරේ අපි කොච්චරනම් මේ වාගේ පුංචි පුංචි දුක් නිසා අර අරපු බර බහා තපු පවස්තාවල් කොච්චර ඇද්ද ඒ අඬා අඬා නෑදායෝ අපේම හිත ගන්නාසුලුවත් එකෙන් අපිට කරදර කොච්චර වෙන්න ඇද්ද ඒ වගේ අතීත සංසාර දුක මෙතකයි කියලා කියන්නේ වර්තමාන සංසාර දුක ගත්තත් අපිට කාටවත් වඩා විශේෂ අයිතිවාසිකමක් ඇත්තේ නැහැ. ඔක්කොම සංසාරගත සත්‍යයන් අතර සමායිතිවාසිකමක් කියන්නේ එකම දුක් සාගරයක තමයි මේ එකිනෙකා පරයා අපි පැටි බේන්න හදන්නේ, දගලන්න හදන්නේ, ඉස්සර වෙන්න හදන්නේ. එතනත් වැටි වැටි නැවත නැවත සංසාරෙමයි. ඉතින් අපි මේ වාගේ ගත්තා වූ ව්‍යාපාරයක් යෝගාවචර ජීවිතයක් සාර්ථක භාවයට පත් කරගන්න නැතුව මේ ජීවිතේ මේ ආත්මේ මේ පරියන්කේ මේ ස්ථානේ මේ කර්මස්ථානේ පහ ලැබුවොත් වෙන්නේ අනන්ත අප්‍රමාණ සංකාරයක් තව ඉදිරිපත් වෙන එකයි. ඒකත් හති කොන දුකමයි. වර්තමාන වශයෙන් මේ අප්‍රජිත වීර්ය යොදාගෙන කරන කටයුත්තේදී අනන්ත අප්‍රමාණ කරදර තිබුරු පිළිබඳ කරදර තේනාසන පිළිබඳ කරදර තියෙනවා. පින්ඩ පාත පිළිබඳ කරදර තියෙනවා. ලෙඩ රෝග කරදර තියෙනවා. මේ ආදි වශයෙන් බලනකොට සංවේගය උපදවා ගන්නට වස්තු කොච්චර දෝ තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් තියේදී සමහර වෙලාවට අපේ හිත අර ලිපදිය මොළවන තෙක්තිය සැලියේ කකුලුව නම් දිය කෙලියේ කිව්වා වාගේ මේ ඔක්කොමත් තියේදී රාගයේ දිගේ ගිහිල්ලා අපි වීර්ය බහාතම. ද්වේෂය ඉතර වෙච්චාම මේ අනන්ත අප්‍රමාණ සංසාර දුක තියේදී තව කෙනෙකුට විනයක් කටින්ට දුකක් දෙන්න ව්‍යාපාර කරමින් කර්මස්ථානේ බහාතම. වීර්ය අතහැරලා දාන්න. ඒ වගේම අන්දමන්ද භාව පහළ වෙච්චාම සත්පුරුෂය අසත්පුරුෂය අඳුර ගන්න බැරි වෙලා ධර්මයේ අධර්මයේ අඳුරා ගන්න බැරි වෙලා මෝහගත වෙච්චාම අපිට මතක නැති වෙනවා මේ කර්මස්ථානේ වඩන එක අපේ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කිරීම යෝගාවචර කම මතක නැති වෙනවා. ආනේ වාගේ කෙලෙස් ධර්ම රාශියකුත් අපිට මැඩ ගන්න වෙලා තියෙනවා. මේන මේ ධර්ම සිහියේ යුක්තව කල්පනා කරනකොට ඒ ලාද අවස්ථාව ඉසගිනි ගත්ත කුසේ නැත්නම් ඉසගිනි ගත්ත කොටත් වඩා වේගෙන් මේ අරමුණ අපි ඇති ඇති දක ගන්න. මේ අරමුණෙන් අපි සම්මිය දෘෂ්ටිය පහල කරගන්න ඕනේ කියලා වීර්ය නැගී හිටිනවා. ආනේ වාගේ හර්ත ඥානෙ, සුතමය ඥානෙ, අනිකුත් වීර්යවන්ත පුද්ගලයන් අසුරු කිනීමේ ඒ වීර්යයට අදාළ ධර්ම ලං කර ගැනීමෙන් ආදී කටයුතු වලින් මේ වීර්ය කියන ගිනි කොට විතරෝම රත් කරලා තියාගෙන ඉන්නවා. නැත්නම් අපි මේ කටයුත්ත කරගන්න ලැබෙන්නේ. ඒ වගේම තමයි විරිය කුසීත වස්තු 8 විරිය ආරම්භ වස්තු 8 ලෝකාවචරණ නිතරම සිහිපත් කරන්න ඕනේ. පිරිසක් එක්ක ඉන්නකොට මේක බොහෝම වටිනා ආදර්ශයක්. ඒ පිරිසේ එක්කෙනෙක් හරි ඉන්නවා. එහෙම පිරිසක් ඉන්න ගියාම එක්කෙනෙක් හරි ඉන්නවා දැන් ලෙඩ වෙන්නයි හදන්නේ කියලා කර්මාන්ත බහා තබල පැත්තකට වෙනවා. එහෙම නැත්නම් ඉන්නවා දැන් ලෙඩ වෙලා තනියම වෙලායි මට මේක නින්නේ නිසා දැන් මම මහන්සි වෙන්න හොඳ නැහැ. ඇඟින් නිකන් ලුණු කැටි වගේ අතපය කැඩලා යන්න පුළුවන් කියලා ඒකෝතාගෙන පසුබාහන කට්ටිය අනන්තවත් මේ වගේ පිළිස්සල ඉන්නවා. ඒ අතරමැද සමහරෙක් ඉන්නවා මොන ලෙඩදී වුණත් කිසිම විදිහකට තමන්ගේ දිනචරියා වෙනස් කරගන්නෙත් නැහැ කාටවත් අඟවන්නෙත් නැහැ කෙඳිරි ගන්නෙත් නැහැ ඊගතෝම මධ්‍යස්ථ ප්‍රමාණය වීර්ය වර්ණයත්තු මට ගමන් යන්න ඕන ගමනක් යන්න තියෙනවා නැත්නම් ගමනක් ගැන කල්පනා කර කර වීර්ය බහා තබන ඇත්ත මේ පිළිසක දකින්න අමාරු නෑ ගමන ගිහිල්ලා මම හදිස්සි ආවේ නිසා මට මේ ඇඟේ අමාරු තියෙනවා වතුර පහසු කරගන්න ඕනේ කියලා මේ දිනචරියාව කරගන්න බැරි කියලාත් තියෙනවා ඒ ඔක්කොමත් ඉදි කොච්චර දෝ ගමන් තිබුණා හෝ වේවා නැතුවා හෝ වේවා කිනකරියා පවත්ත නැතෝ තියෙනවා. ඉතින් මේ විදිහට දක්වලා තියෙන බඩගින්න ඇති නැතිකම, සීත උණුසුම් බව ඇති නැති බව ආදී කරුණු කම්මැලියට බුබ්බඩයට නිකං නිකාගෙනින්ට කාරණා. නිදාගෙන ඉන්න කාරණාව. විරි ආරම්භ වස්තුවක් වශයෙන් කරගන්නට ඥාන ශක්තිය ඇති කෙනාට මේ සංසාර බය ඇති කරගෙන මේ අනුන් කොච්චර විදාතර කර්ම ඉදිරිපත් කර ගනිමින් වෙයිද නොකර ඉන්නවද මම මෙහෙම කෙරුවොත් එහෙම මම බුද්ධ පුත්‍රයෙක්ද මම යෝගාවචරයෙක්ද මම ශ්‍රමණයෙක්ද කියලා අර විදි ආරම්භ වස්තුවක් පාඩපත් කරගන්න. හරි පුදුමයි මේක දරුවචනාංශ පෙන්ලා දීලා තියෙන එක කම්මැලියට බුබ්බඩයට කුසීතයට මේ කරුණු අටමයි හේතු වෙන්නේ කර්මාන්තේ බහා තබන්න. විවේක ගන්න. විදි ආරම්භක පුද්ගලයාට ඒ කරුණු අටමයි හේතු වෙන්නේ විදි නගායිතවා. දෙද වෙන්න තියෙනවයි කියලා පීඩිය නගහිට ගන්න. විදෙත උලා හනිපේනවයි කියලා පීඩිය නගා ගන්න. ගමනක් යන්න තියෙනවයි කියලා පීඩිය මුදුන්පත් කර ගන්නවා. ගමනක් ගිහිලා ආවයි කියලා පීඩිය මුදුන්පත් කර ගන්නවා. දැන් මට බඩගිනිය කියලා පීඩිය මුදුන්පත් කර ගන්නවා. දැන් මට බඩ පිරিলা වැඩි කියලා පීඩිය මුදුන්පත් කර ගන්නවා. දැන් බොහොම සීතලයි නැත්තම් උණුසුමයි කියලා දැන් සීතල අඩුයි උණුසුම අඩුයි කියලා හෝ පහ තබන්න. මේන්න මේ කරුණු කාරණාවලින් තේරුම් ගන්න ඕනේ. මේ වීර්ය කියන දෛත්‍යයේ පු탁 ජනයට අන්ධ පු탁 ජනයට බොහෝම ශීඝ්‍රයෙන් ඉහළ පහළ යනවා. සමහර වෙලාවට දැන් බුදු වෙන්න තරමට හිට. සමහර වෙලාවට බුදුහාමතුරෝ මිත්‍රාට අයිලා ඔළුවට අත තියලා අනේ පුතේ කියලා බණ කිව්වත් ඔළුව ගතා දාන තරමට ඔල මොල සම්පාරයි. මේ தත්ති ටික ටික වෙනස් වෙන්න පටන් ගන්නවා යෝගාවචකම දිනු වෙලා යනවා. අච්චරම ඉහළ පහළ යන්නේ මධ්‍යස්ථ ප්‍රමාණයකට කරගෙන යන්න පුළුවන්. ඔන්න තේක භාවයේට නැත්නම් විපස්සනා ඥාන හොඳට මුහු කරලා තේක භාවයටපත් වුණා නම් ඒ පුද්ගලයා සාමාන්‍ය කෙනෙකුට ආදර්ශයක් දෙමින් මොන දුෂ්කර බාධක තිබුණත් මධ්‍යස්ථ ප්‍රමාණයක පවත්වනවා. ඕන ඔතන ඉඳලා සකදාගාමි අනාගාමි අරියත් ත්‍ත්වෙට ගියාට පස්සේ මේන සාරිපුත්‍ර සාන්ති සඳහන් කරනවා මේ අතර සම්‍යක් ප්‍රදන් වීරිය සම්පූර්ණ නිතරම එළඹ සිටින නිසා ආය කවුරක්වත් කියන්න ඕනේ Taman නිතරම දන්න මම දැන් ක්ෂීණාසයක්. ඒ නිසා මේ වගේ ගැන සාකච්ඡා කිරීම අපිට ඒකාන්තයෙන්ම අදාළයි. එවන තුන උත්කෘෂ්ඨ මට්ටමේ දෙයක් අපිට අදාළ නැහැ කියලා පත්තක තිබ්බොත් ඒකත් කුසීතකමක් කියලා හිතා ගන්න. ඒකත් කම්මැලිකමට සාක්ෂියක් කරගන්න වෙනවා. ඒ නිසා එහෙම කරන්නේ නැතුව දැන් අපි රහතන් වහන්සේලා වෙන්න හදන පිළිදා. ඒකට කටයුතු කරනවා කිව්වා උත්කෘෂ්ඨ මට්ටමේම වීර්ය නගා හිතවන්න. මේ නගා හිතව ගන්න වීර්ය නැත්තම් සම්‍යක් දෘෂ්ටික පැත්තට යොදා ගත්තා වූ වීර්ය ආරම්භ ධාතු, නික්ම ධාතු, පරක්‍රම ධාතු කියලා තුනකට කඩලා බලන්න. නැත්නම් ආරද්ධ විදිය, පග්ගහිත විදිය, විරිය, පරිපූර්ණ විදිය කියලත් මේකට සඳහන් කරනවා. මේ ආරද්ධ විදිය, පග්ගහිත විදිය, පරිපූර්ණ විදිය කියන එක ටිකක් යෝග ජීවිතයේ, භාවනා ජීවිතයට සම්බන්ධව පෙන්වන කතාවක්. ඉතින් අපිට පුළුවන් එදා මේ මතු කරගත්ත කාරණා මෙන්න මේ කියන විරිය මට්ටම් තුන අනුව අපි කරගෙන යන මේ සමත වේවා විපස්සනා වේවා භාවනාවට කොහොමද උදව් උපකාර කරගන්නේ කොහොමද අපි ඒක ආසන්නයේ උත්සන්නව වීර්ය වැඩි කරගන්න පාවිච්චි කරන්නේ. මේ විපස්සනා භාවනාව සම්බන්ධව අපි මූලික කරගෙන කතා කරනවා නම් සුද්ධ විපස්සනා ක්‍රමය. එවනතම් වහවහ මේ ජීවිතයේම නිවන් දැකීමයි එකම පරමාර්ථය කියලා කැප වෙලා කටයුතු කරන කෙනාට මේ නාම රූප ධර්ම සම්බන්ධය ඇත්තා වූ ඇතිශක්තිය. යථා භූත ඥාන දර්ශනය නැත්නම් තත්ත්ව ආකාරය පවතින හැටි ඒ අතින් දැක ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි නැත්නම් මේ නිත්‍ය සුඛ සුඛ කියන පනසංකාරගත පුරුදු ඉස්මතු ඒ ස්වභාවික ලක්ෂණ එහෙම නැත්නම් අරමුණේ තියෙනා වූ තත්වාකාරයේ දකින්නවා නම් විතරයි මේ යෝගාවචරයට මේ නිත්‍ය ලක්ෂණය බොරුය අනිත්‍ය ලක්ෂණය ඇත්තේ කියලා ලොකු පරිවර්තනයක් ජීවිතේ සිද්ධ වෙන්නේ මේ දුක්ඛ ලක්ෂණය තත්ත්වය අනිත්‍ය සුඛ ලක්ෂණය බොරුය අනාත්ම ලක්ෂණය සත්‍යය ආත්ම ලක්ෂණය බොරුය කියලා මේක පැටලව මේ පැටලිල බේරලා දෘෂ්ටි ඍජු කර ගැනීම ඉතාමත්ම වැදගත් කාරණාවක්. ඒ සඳහා මේ වීර්ය කියන විශේෂයෙන්ම ආරද්ධ විරිය ඉක්මවලා ඒ පග්ගහිත විරිය කියලා ගත්තා වූ වැඩියේ දැඩිව ගන්නා වූ ගතිය. බහා නොතබන ගතිය දිගට පවතී. මේ පවතින වේලාවේදී ඒ අරමුණක මේ කියන තත්වාකාරයේ ඇති හැටිය ස්වභාවික ලක්ෂණය දැකීමට තමයි මුළු භාවනා ක්‍රමෙම යෙදෙන්නේ. අරමුණක පවතිනා වූ ස්වභාවය, රූප ස්වභාවය හෝ නාම ස්වභාවය. නැත්නම් භාවය කියලත් මේකට කියනවා. නාම භාව, රූප භාව, ධර්ම ස්වභාව. මෙන්න මේ ස්වභාව ලක්ෂණය දැකගත්තා නම් ඒ පුද්ගලයාට අර ඇහි තිබුණු කඩතුරාව මග ඇරිලා අනිත්‍ය තුලින් අනිත්‍ය දුක්ඛ තුලින් අනාත්ම ලක්ෂණ තුලින් ඇත්ත දක්වන්න පුළුවන්. අරදුරාවෙන් ඇහැවයිලා තියෙන තාක්කල් මිත්‍යා දෘෂ්ටියෙන් හිත හැරවිලා තියෙන තාක්කල් සංඥා විපල්ලාස වෙලා තියෙන තාක්කල් එහෙම නැත්නම් අපි හිතන්නේ විවා නිත්‍යයි සුඛයි සුඛයි. මේ ස්වභාව ලක්ෂණය දැක ගැනීම සඳහා අපි වඩාම ප්‍රකටලේ සිමතරකින් තමයි අරමුණට බයි. ඒ නිසා විදර්ශනා යෝගාවචරය නිතරම ඒ පංච උපාදානස්කන්ධයන්ට අයිති ධර්මයක් තමයි ඉදිරිපත් කරගන්නේ. රූපස්කන්ධේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ස්කන්ධ පහට අයිති Tamanට අත්දකින්න පුළුවන් අරමුණ. සමත යෝගාවචරය ඊට වෙනස්. සමත යෝගාවචරය ඉදිරිපත් කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ මෛත්‍රිය සංකල්පය අසුබේ මරණ සතිය ආදී ප්‍රඥප්ති ධර්මයි. ඉතින් අපි කලිමුත් මතක් කරගත්ත විදිහට කිසිම යෝගාවචරයක් නරකයි අද මේ පවතින භාවනාලෝකේ විවිධ විධම ගති තුලින් මොකලා යන්න බලාපොරොත්තු යෝගාවචරයේ නරකයි මේ එකකින් නැත ගන්න සමතේ කරපු එකන විපස්සනාවක් කරන්නේ විපස්සනා කරපු කෙනා සමතයත් කරන්න ඕන නිසා මේ ධර්ම දේශනාවට අපි පුළුවන් තරම් මේ කවුළු දෙකම විවෘත කරගෙන දෙකටම අදාළ කොටස් ඉදිරිපත් කරගෙන යන්න කෙසේ නමුත් මේක වඩාත්ම අපි මේ මතු කරගත්ත මාතෘකාව වැඩි සංනිවේදන භාවයක් වැඩි ආසන්න භාවයක් උත්සන්න භාවයක් වෙන්නන්නේ විපස්සනා කොටසටයි. මේන මේ විදිහට රූපස්කන්ධයේ වේදනාස්කන්ධයේ කියනා වූ නැත්නම් රූපස්කන්ධය අපිට ගන්න පුළුවන්. රූප ධර්ම කියලා වේදනා සංඥා සංකාර විඥාන කියන එක ගන්න පුළුවන් නාමස්කන්ධය. මේ දෙකේ රූපස්කන්ධය ප්‍රකටයි. ආනේ රූපස්කන්ධෙමුත් පඨ වියාපෝ තේජෝ වායෝ කියන හතරේ වායු ස්කන්ධේ ප්‍රකටයි. ඒ නිසා වායෝ ධාතු විදිහට ආනාපානී හෝ පිම්බීම හැකිලිම කියන උතරේ චලනයේ හිත යොදනකොට මේ හිත පෘථග්ජන හිත. උතත් හොඳට බණ අහලා තියෙනවා. කුසල ඡන්ද ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් තාම ඇති හැටි මේක දැකලා නැහැ. ආනේ හිතට පිම්බීම හැකිලිම හෝ ආනාපානේ පෙන්නකොට ඒක පටන් අරගන්න විපස්සනා පැත්තෙන් නෙවෙයි ආර්ය පැත්තෙන් නෙවෙයි අනාර්ය පැත්තෙන් පටන් අරගන්න. පුරුදු ක්‍රමයට පටන් අරගන්න. පටන් අර ගන්නකොට මේ Taman හිත යොදන වස්තුවේ සතහන ආකාරය. රූප සතහන කියලා අපි කියන්නේ. ඒ සතහනෙන් තමයි රූපයක් දැනගන්න පුළුවන් වෙන්නේ. නාමයකට සතහනක් නැහැ. රූපයකට සතහනක් තියෙනවා. ඒ නිසා ඒකට රූප කියලා කියනවා. ඒ නිසා රූපයක්ගේ නාමයෙන් වෙන් කළ දැනගන්නකොට ඒ ඒ දකින්න දේ සතහනක් එක්ක තමයි දැනගන්නේ. මේක කල්පනා කරලා බලනකොට බොහොම ගැඹුරක් වශයෙන් තේරෙයි. නමුත් බොහොම සරල කාරණාවක් මේකේ තියෙනවා. නාම රූප ධර්ම වෙන් කරන්නේ මෙහෙම තමයි. නාමාකාර නාම ධර්ම වලට සටහන්නේ. ආකාරනේ. රූප ධර්ම වලට සටහන් ආකාරනේ. ඒ නිසා අපි රූපයක් දැක්කයි කියලා කියනවනම් රූප සටහන තමයි දක්වන්නේ. ඒ ඉස්සල්ලාම නුකෝණේ හිත දකින්නේ එහෙමයි. නමුත් ඒ හිත අරගත්තා වාගේ වීර්ය බහා තබන්න නැතුව ඒ දකින්න සතහන තව දුරටත් එහිම නැවත නැවත හිත යොදවනවා නම් ඒ සතහන එකම චිත්තක්ෂණයකටවත් පිටින්නේ නැහැ ඊගාව චිත්තක්ෂණේදී සතහන වෙනස් වෙනවා ඒක තමයි රූපණ ගතිය කියලා කියන්නේ රූපේ පවතිනා වූ කිපෙන ගතිය පුප්පණ ගතිය වෙනස් වෙන ගතිය ආවේශ වෙන ගතිය නලියන ගතිය කොපියන ගතියක් දෙලේ බිම්බීම හැකිලීමට හිත යෙදුවා නම් ඒ උදරයේ සතහන අපි පේනවා නම් ගලක් ඉස්සරහට පස්සට යනවා වගේ ඒ ගල එකතැනක හිටිනානේ ඉස්සරහට හෝ පස්සට හෝ යමින් පවතී. ඒ පවතින ආකාරයට අපි කියනවා සතහන වගේම ආකාරය රූප ආකාරය. ආකාර රූපය කියලා මේක දර්ශනීය පැත්තට දාගන්න. සතහන රූප, සංඛාන රූප, ආකාර මේ දෙකම භාවනාව. මේ දෙකම ආධ්‍යාත්මික දෙයක් නෙවෙයි ආගමික දෙයක් නෙවෙයි ඕනම කෙනෙකුට අයන්න අඳුනම නම් කලුල ඇලේ ඒ සතහන තමයි ආයන්නේ අඳි. ඊට පස්සේ ආයන්නේ යෙදෙනවා අල්මා කියන තැනකට ආයන්න අල්මායන් දෙක දෙච්චාම මායන් දෙක දෙච්චාම ඕනේක යෙදෙන ආකාරය. මේ විදිහට තමයි ලෝකේ ඕනම ධර්මයක් අඳුරගන්නේ. ඒ නිසා මේක මේ අලුත් බණක් උගන්න හදනවා. එහෙම නැත්නම් මේ නොදන්න ගැඹුරකට යන්න හදනවා කියන එක නෙවෙයි. දන්නා දේට මේ පඬිත ආචාර්යවරු කියන වචන ටිකක් කිට්ටු කරන එක විතරයි මෙතන කරන්නේ. එතකොට සමහරුන්ට ඒක දහිරියක් වෙන ඉඳයි එහෙම කියන්නේ. ඒ වගේම කතා ශරීරය හොඳට ගෙරුණ ගොනු කරගෙන යන්න පහසු වෙන නිසා මෙහෙම කියන්නේ. ඒ නිසා අපි ඉස්ලාම උදරට හිත යොදනකොට හොඳ දෝම යෝගාවචරයට මතක් කරනවා Taman හිත යොදන්නේ උදරේ මේ සටහන. ඊ ආස්වාසී හරියටම නාසිකාග්‍රේ හිත තැම්පත් කරගෙන ඉහළට පහළට යන හැටි අතුරට පිට යන හැටි බලන්න. මේ මේක අපි ගිය පාරට යනකොට සාකච්ඡා කරා. ඒකමයි මේ නැවත මතක් කරන්නේ කොච්චර මතක් කරත් මේක කරගන්න දේවල් කියන නිසා. ආනේ විදිහට සටහන් ආකාර දෙක දකින්නකොට ඒ තුල අරමුණට හිත ලං අරමුණ කියලා කියන්නේ ඉතාමත් ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් යන ධර්ම කොටාසයක්. හිත කියනකොට ඒ වෙලාවේ එච්චරම කර්මන්නේ නෑ. එච්චරම භාවනාවට තව ඊයේදිලා නෑ. අරමුණට වඩා වඩාත් ලං වෙන්න වෙන්න. ධර්ම කොටාසොත් ලං වෙනකොට ලං වෙනකොට අර ධර්ම කොටාසොල තියෙන ක්‍රියාශක්තිය හිමීට හිතට කාවා. හිතත් කර්මණීය වෙනවා. ධනිල පිම්මට හරියට වෙලි තියා ගන්න පුළුවන් තරමට වගේ හිත සූක්ෂම වෙලා යෝගයට කර්ම වෙලා එනකොට කර්මණ්‍ය වෙලා එනකොට යෝගාවචරයට වැටෙනවා දැන් අරමුණ කොච්චර වේගෙන් යහට පහට ගියත් වෙනස් වෙමින් ගියත් ඒ ඒ එක්ක හිත යොදා ගන්න පුළුවන් ශක්තියක් එනවා ඒක කවදාහක්වත් එකවර ගන්න පුළුවන් දෙයක් හරියට හොඳට කාරණා යෙදෙනකොට යන වැඩේ යාදීගෙන එනකොට භාවනාව අල්ලාගෙන යනකොට වැටෙනවා. දැන් ගැම්මක් ඇති වුණා. දැන් Javaක් ඇති වුණා කියන්නේ. මෙන්න මේකට අපි කියනවා ක්ෂණික සමාධිය කියලා. ක්ෂණ මාත්‍ර වශයෙන් හිතියා වූ සමාධිය. මෙන්න මේ ක්ෂණික සමාධියේ හිතියත් තාම හිත තියෙන්නේ ප්‍රඥප්ති ලෝකේ. දකින දකින ආරමුණේ සටහන් පේනවා. ආකාර පේනවා. නමුත් ඉන් ඉදිරියට යන්න හිත තාම දෙපරපාන. මේ පද්ගහිත විරිය කියන එකේ අර්ථය දෙන්නේ ඕන ඔය වගේ හිත කර්මන්නේ වෙලා අරමුණටම යෙදීගෙන උදරයේම නිමග්න වෙලා තියෙනවා. නැත්නම් Taman ගත්ත අරමුණේ නිමග්න වෙලා තියෙනකොට එහා පැත්ත මෙහා පැත්ත බල බල සංකීර්ණ භාවය පෙන්නලා පටිවාණ තත්ත්ව පෙන්නලා හැරි හැරි බලන්න එපා. තව ඉදිරියට ගොඩාක් Tamanට වැඩ තියෙනවායි කියලා. අල්ලාගත්ත මේ වගකීම ඉදිරියට ගෙනියන්න තියෙනවායි කියලා. අප්පටි වාහනිය අසංසීදනව ඉදිරිය බලන්න. ආනේ ඉදිරිය බලනකොට අර දැනට යෝගාවචරය මතු කරගත්තා වූ මේ ක්ෂණික සමාධිය පුතුමාකාර විදියට වේගට වෙන්න පටන් ගන්නවා. අරමුණත් තව තවත් ලං වෙලා පේන්න පටන් ගන්නවා. ඕන යෝගාවචරයට හොඳට වැටහෙනවා. දැන් හිතන්න වෙලාවක් නැහැ. හිතවිලි එන්නේ නැහැ. හිතවිලි එන්න වෙලාවක් නැහැ. ඉඩක් නැහැ. කාය තියෙනවද වේදනා තියෙනවද කියලා බලන්න ඒ පැත්ත බය පැත්ත බලන්න වෙලාවක් නැහැ. කතා කරන සද්ද රූප පේනවාද බලන්න වෙලාවක් නැහැ. දැන් අරමුණයි හිත යතර ඉඩක් නැති තරම්. විකේතෝම මානසික කාර්ය පවතිනවා. මෙනෙහි කිරීම යොදව යොදව. වීරිය අවකවා. මේ මේ ශක්තිය වැඩි කරන්න නම් සංසාර බය කියන එක දැනගැනීම කලින් අවශ්‍යයි. එහෙම නැත්නම් හරි පුදුම වැඩක් වෙනවා. මොකද්ද වෙන්නේ? යෝගාචරයට නිකන් බයක් ඇති වෙනවා. දැන් මේ භාවනා යන විදිහට හරියට පල්ලමකට ඇදගෙන වැටෙන්න හදනවා වාගේ. පිට ග්‍රහ ලෝකයක ආකර්ෂණයකට අහු වුණා වාගේ. ඇඟ නිකන් පාවෙන්න වගේ පටන් ගන්නවා. අරමුණ නිතරම තියෙන ඇස් දෙක ඇරලා හරි බලන්න හිතනවා දැන් කටබඩ තියනවාද කියලා. ආ නොයත් අපේනකොට තේරුම් ගන්න ඕනේ මේ නිත්‍ය සංඥාව කඩාගෙන අනිත්‍ය සංඥාවට යනකොට මෙතෙක් කල් මේ මම මම කියන විදිහේ මගේ මගේ කියාපු දේවල් ටිකක් අභියෝගයට ලක් වෙනවා. ඉතින් ආධුනික යෝගාවචරයට මේක කියලා දෙන්න අමාරුයි. නමුත් මෙතන මේ සම්බන්ධ වෙලා ඉන්න කොටස් තියා බලනකොට බොහෝ දෙනෙක් මෙවුවා සෑහෙන කාලයක් අත කාලා තියෙන නිසා අපිට මම හිතනවා ධර්ම සාකච්ඡායි දෙන්න යන පුළුවන් කියලා. ආනේ වගේ අරමුණේ සතහනක් දක්ිනක් හිත යොදන වෙලාවේදී සතහන පේනවා. ඒක නලියමින් පවතිනා වූ ආකාර පේනවා. මේව ඔක්කොම දැකගන්නේ නැතුව කවදාකවත් හිත ඊට එහා තියෙනා වූ තත්වාකාරයේ ඒ චිත්තක්ෂණයේ හිත රූපය දකින්න හැටි. රූපේ ස්වභාවය. රූපයේ නැත්නම් ඒ ධර්ම ස්වභාවය. දැක ගන්න. ඒක විපස්සනා නියම. ඉදිරිපත් වෙච්චී පිඹීම හැකිලිම හෝ ආනාපානිය හෝ විපස්සනා අරමුණේ ආත්පසීම දැක්කේ නැතුව හිත අරමුණ විහිදුන්නේ නැහැ. හිත තාමත් තියෙන වටපිට බල බල සැක්ටයිසික දෙක හොඳට යොදවන්න. ආනෙම යොදවන් පටන් අර ගන්නකොට යෝගාවචරයට තේරෙනවා භාවනාව භාවනාව විසින්ම ඉදිරියට ගෙන යන ගතිය. නිකන් ගැම්මක් කියලා මේකට කියන්නේ. යාදෙන ගතියක් වෙනවා. ආනෙම යාදෙන ගතිය එනකොට යෝගාවචරය පසු බාණ්ඩ නරකයි. මේ වැරදිලාද මේ කය බඩ හොයන්ට ඕනද මේ වෙලාවේ නැතුව අර මෙනෙහි කරපු දෙයම වේගෙන් මෙනෙහි කරගෙන යනවා. මේ සතහන් ආකාර තියෙන එකක්වත් තේරෙන්නේ නැහැ බලන්න බෑ කියන්නේ නැතුව මම බලනවා මට තේරෙනවා කියලා දාගෙන ඉදිරියට ගියොත් මේ සතහන් ආකාර කියන දෙක අතින් හිත පිරිච්ච වෙලාවට සංසුප්ත වෙච්ච වෙලාවට වෙන යන්න තැනක් නැහැ හිත වැටෙන්නේ ඥානෙ. කල්පනා වෙන්න ඉඩක් නැහැ. ඒ නිසා මෙතෙන්දි යෝගාවචර සම්පූර්ණ සුතමේ ශක්තිය අමතක වෙන්න ඕන. ගුරුවරයා කියපු දේවල් අමතක වෙන්න ඕන. අර මුනේම 100 100ක් හිත තියෙන්න ඕන. මේක චින්තාමේ දේවල් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම ප්‍රත්‍යක් වෙනවා. ඒ නිසා යම්ම වෙලාවක හිත මේ ස්වභාවික ලක්ෂණ වලට අරමුණ කිඳා බහගෙන යන්න හදනව නම් ඒක වර්තමාන මොහොතේමයි. අතීතේ කල්පනා කරන ඉන්න වෙලාවක කවදාකවත් මේක වෙන්නේ නෑ. අනාගතය ගැන කල්පනා කරන වෙලාවදී කවදාකවත් වෙන්නේ නෑ. ඒ අරමුණ තීති වෙන අරමුණක් ගැන කල්පනා කරමින් ඉඳද්දි කවදාකවත් වෙන්නේ නැහැ. අවස්ථකයක් පටන් ගන්නවා. දැන් උදේම අපි හිත ධාන කිඳීම හැකීම් බල බල ඉන්නවා. මේ බල බල ඉන්න වෙලාවේදී ඕන ඔක්කොම yaadila හොඳට කිඳීම හැකීමක් වෙනවා. දැන් යෝගාවචරගේ හිත මුළු ශරීරේ පුරාම පැතිරුණයි කියලා හිතමු. ඒ ඒ හිතට හිතෙන්නේ භාවනා කරනකොට දැන් නම් භාවනාව හරි සමාධියක් තියෙනවා සතියක් තියෙනවා මුළු කයෙම හොඳට පැහැදිලා තියෙනවා කයත් පැහැල්ලුයි හිතත් ආලෝකමත් ඒ නිසා උදරයත් එකයි කයත් එකයි කියලා හිත නිකන් මායා කරන කතියකට එනවා මතක තියාගන්න ඕනේ මේ කය පිළිබඳව සතහනක් කය පිළිබඳව ආකාරයක් විතර අපි අඳුනලා දීලා නැහැ. අපි හිතට අඳුනලා දෙන්න උත්සාහ කරුවේ මේ උදරයේ සතහනයි උදරේ ආකාරයයි. අන්නර සතහන ආකාර දක්වපු තැනින් විතරයි පිටට විවිධින්න පුළුවන් වෙන්නේ. කය කියන මාතෘකාව ගත්තොත් අලුතෙන් වැඩ පටන් ගන්නවා. ඒක නිසා ස්වභාව ලක්ෂණ කියන අරමුණේ ගැඹුර අරමුණේ ධර්ම රසය මතු කර ගන්න පුළුවන් ඉන්නේ Taman සටහන් ආකාර වශයෙන් හඳුනාගත්ත යාළු වෙච්ච අරමුණේ පමණයි. පිවිසීමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒ Taman වැඩ කරගෙන ආපු අරමුණේ. ඒ නිසා එතනින් අරමුණ වෙන තරකට මාරුණයි කියලා කියන්නේ යෝගාවචරය මේ හොඳට තම්බල හදාගත්ත බත් ටිකක් කන ගමන් අමුහාල් ටිකුත් කෑවා. ඒක ආජීවණය පිළිදෙයි කියනවා. එතකොට ඒ නිසා යෝගාචර දැනගන්න ඕනේ අර කලින් ගත්ත අරමුණේම හිත නොසොල්ලා. දිගටම වීර්ය කරන්න ඕනේ. දිගටම පග්ගහිත වීර්ය යොදවන්න ඕනේ. ආනේ විදේ යනකොට මේ දකින්න රූප සතහන අස්සේ. මේ දකින්න රූපයන්ගේ ආකාර අස්සේ. ඒ චිත්තක්ෂණේ ඒ රූපය පවතින ස්වභාවය. පවතිනේ භාවය ඒක හරියට තද වෙමින් පවතිනවා. බුරුල් වෙමින් පවතිනවා. රත් වෙනවා චලනය වෙනවා ඉස්සරහට යනවා පස්සට යනවා කම්පණය වෙනවා වැగిරෙනවා ආදී වශයෙන් ඒ චිත්තක්ෂණයේ රූපේ තියෙන ස්වභාව ලක්ෂණ යාන්ත පේන්න පටන් ගන්නවා. ඉතරට සටහනක් වශයෙන් දැකපු දේ ආකාරයක් වශයෙන් දැකපු දේ පුංචි පුංචි හරියට මහා ලොකු කෝකම්බයක් අරගෙන තේරාවට වෙන් කරලා ලණු වලට වෙන් කරලා වෙලු වලට වෙන් කරලා වෙලුවක වෙලුවක තියෙන ආ වූ ඒ පුංචි පුංචි කේන්ද්‍ර වෙන් කර දකින්න වගේ මේ බීමක් තුල තියෙන ආ වූ තද වෙන තෙරපෙන චලන කම්පන වෙන පැකිලෙන ගැට හැකිලීමක තියෙන සැහැල්ලු වෙන පැතිරී යන බර ආඩු වෙන ගැටි මේ මේ ගැටි මේ භාව මේ ලක්ෂණ තේරෙන්න පටන් ගන්නවා මේ පේන්න පටන් ගන්නකොට අමුතු පරිවර්තනයක් සිද්ධ වෙනවා හරියට අර අවුරු කාට හදන පෙත්ත පදිනවා වගේ එක පැත්තක් යට යනකොට අනිත් පැත්ත උඩ ඒ පැත්ත යට යනකොට මේ පැත්ත උඩ වෙනවා. නිර්වාණකල් යට යනකොට ගොමරිටි මතු වෙනවා. ඕන වගේ කතාවක් වෙනවා. ප්‍රඥාප්ති ධර්ම හැලිලා ප්‍රඥාප්ති ධර්ම අමතක වෙලා පරමාර්ථය දිහාට හිත වැටෙන්න ගන්න. ප්‍රඥාප්ති වලින් හිත කලවම් වෙලා තියෙන තාක්කල් කවදාකවත් පරමාර්ථ ධර්ම ප්‍රකට වෙන්නේ නැහැ. පරමාර්ථ ධර්ම ප්‍රකට වෙලාවට ප්‍රඥාප්ති දක ගන්නටත් බැහැ. ඕන ඔතෙන්දි යෝගාවචරයාගේ සිදුවෙන මේ අගයන් ආඩම්බරවල වෙනස්කමේ අර ක්ෂණික සමාධියෙන් විතරමයි මාරු කරන්න පුළුවන්. ඉතින් කල්පනා කරලා නම් කවදාකවත්. ඒ නිසා මේ වෙලාව වෙනකොට යෝගාවචරයට මතකනක් වෙන්න පුළුවන් මගේ හිත දැන් මේ උදරයේද තියෙන්නේ ඇහැ, කට, කන, නාසය, ශරීරයේ තියෙනවා ආදී වගේ දේවල් හැලිලා යන ගතියක් තියෙනවා. වෙන මොනවත්වත් තබා මෙනේ කරන මෙනේ කිරීමත් හැලිලා. මෙනේ කරගන්න බැරි தත්ත්වයකටපත් වෙනවා. කියා ගන්න බැරි தත්ත්වයකටපත් වෙනවා. ආනේ වෙලාවේදී යෝගාචර නැවතත් ඇස් දෙක අරලා වටපිට බලලා මේ ඉන්නේ භාවනා මධ්‍යස්ථානයකද කොහෙද කියලා බලනවා වෙනුවට අර මතුණා වූ ස්වභාවික ලක්ෂණ දිගේම ඉදිරියට යන්න. දිගට පවත්වන විදිහ තමයි අපිට කියන්න පුළුවන් පාඩයි. එතකොට මෙනෙහි කරගන්න බැරි ගතියක් එනවා. පින් වෙන වෙලාවෙද හැකිලෙන වෙලාවෙද කියලා තේරුම් ගන්න බැරි. නැත්නම් අරමුණේ ඒකාකාරී රසයක් එන්න පටන් තවත් ඒක අවුල් කරන සංස්වරූපයක් තමයි මේ වෙලාවේ හිත යොදලා බැලුවොත් කය වෙන තැනකට ඒත් වෙන තත්ත්වයක්. මුලින්ම හිත යොදන එක වැරදි. ගත්ත අරමුණේම හිත කියන්නේ. ආනේ ඉන්නකොට මේ ඒ අරමුණේ තද වෙන තෙරපෙන ගති, චංචල කම්පන ගති ඒකාකාරව ticket පවත්වන ගතියකට පේන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවට තමයි අපිට කියන්න පුළුවන් අපි අරමුණ දකින්න. මෙතෙක් වෙලා අපි දැක්කේ සතහන්. මෙතෙක් වෙලා අපි දැක්කේ ආකාර. මෙතෙක් වෙලා අපි දැක්කේ ප්‍රඥා. දැන් මේ ප්‍රඥාප්තිය විනිවිද ප්‍රඥාප්තිය උණු කරගෙන මේ ස්වභාවික ලක්ෂණ දකින්න පටන් ගන්නවා. ඉතින් අපි මේ විස්තර කෙරුවේ කක්ලාට පරියන්කේ සම්බන්ධ කරන්නේ තාක්ෂණික නීති තමයි. පයෝසවන වේලාවෙදී, තබන වේලාවෙදී මුලින් මුලින් ඔසවනවා කියලා අපි මෙනේ කරනකොට ඔසවන සතහන තමයි හිතේ වදින්නේ. ඒත් ඒක වහගෙන ඉන්න පුළුවන් නැත්නම් පයේ දිහා බලන්න තු ඉදිරියේ බලාගෙන ඉන්නේ. පරියන්කේදී වහගෙන තාක්ෂණික අරගෙන. ඒ සතහනෙන් තමයි අපි ඔසවන බව දැනගන්නේ. ඒ ඔටවන ආකාරය මුලින් වේගෙන් ඇවිල්ලා පස්සේ එමීට යනවා වගේ බලනකොට හොඳට ඒකේ හිත භාවනා සිටිය වෙනකොට මේ තුල ඉදේ කර දෙන්න වගේ ගති, සැහැල්ලු ගති, බර ගති ආදී වශයෙන් ස්වභාවික ලක්ෂණ ඕන මතුවෙන්න පටන් ගන්නවා. මතුවෙන්න පටන් අර ගන්නකොට අටහන් ආකාර හැලිලා. මෙන්න මේ වෙනස සිදු වෙන වෙලාවේදී යෝගාවචරයාගේ කමඨාන් සුද්ධ කිරීමෙන් තාමත්ම වැදගත්. ඒක යෝගාවචරයට අහුවෙන්නේ නැති, වැටෙන්නේ නැති භූමියකටයි මේ ගෙන යන්න හදන්නේ. නිසා යෝගාවචරය හරියට බහතෝරන කුංචි බබෙක් කතා කරන භාෂාව අමුතු වෙන්න පටන් ගන්නවා. ඒකට කියා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා කියලා කියවෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ අත දෙන්න. නමුත් යෝගාවචරයත් ඕනේ මේ වෙලාවට මතක තියාගන්න මේක මම තනියම විසඳන එක වැරදි. ගුරුවරයෙක් ලං කර ගන්න ඕනේ කියලා මේ වෙලාවේදී තේරෙනවා. තේරුණොත් හරි ලොකු දෙයක්. ආනේ වෙලාවට යෝගාවචර හරියට කල්පනා කරලා මේ වෙන දේ හරියට කියාගන්න පුළුවන් නම් අන්න කර්මස්ථානාචාර වලට අවස්ථාවක් හම් වෙනවා මේක නිසි මකට දාගන්න. මෙන්න මෙතනදී මේ අරමුණ ගත්තාව මේ තද වෙන පෙරපෙන ගති, කුණු දොස් දින ගති, වැගිරෙන පිළිකරන ගති ආදී වශයෙන් මේ එක එක ධාතු ලක්ෂණ පෙන්වන්න පටන් ගත්තාම මේ ස්වභාවික ලක්ෂණයේ දෙආකාරයක් තියෙනවා ඉදිරියට භාවනාව වඩන්න උදව් අපි තාමත් මේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ රූප ධර්ම කොටස. මේ රූප ධර්ම වල මේ ස්වභාවයේ ලක්ෂණ තියෙනවා සක්කෝ භාවෝ සභාවෝ සමානෝ භාවෝ සභාවෝ කියලා අටුවාව ක්‍රම දෙකකට එකක් තමයි එක එක ලක්ෂණයට පට වියාපෝ තේජෝ වායෝ කියන මේ රූපාකාරයේ මූල මූලික මහා භූත හතරේ එක එකකට ආවේනික වූ පෞද්ගලික ලක්ෂණ වල ස්වභාවයක් තියෙනවා. රූප ධර්ම ඔක්කොටම සමාන වූ පොදු ලක්ෂණ ස්වභාවයක්. අර පෞද්ගලික ලක්ෂණය තමයි යෝග අවතරයට ඉස්සලා අඳුරලා දෙන්න උනන්දු කරවන්නේ. මේ පෞද්ගල ලක්ෂණයට පෞද්ගලික ලක්ෂණයට අටුවාවේ සඳහන් කරන්නේ අතපච්චේ. පෞද්ගලික ලක්ෂණේ ඒ ඒ ස්වභාවයේ ඒ පඨවි ධාතුවට මේක ආවේනිකයි. ආපෝ ධාතුවට මේක ආවේනිකයි. තේජෝ ධාතුවට මේක ආවේනිකයි කියලා එක එකට ස්වභාවික ලක්ෂණ තියෙනවා. පඨවි ධාතුවේ ස්වභාවය කවදාකවත් ආපෝ ධාතුවත් එක්ක පැටලිලක් නැහැ. බාධා කරන ගතියක් නෙවෙයි ස්වභාවයෙන් ස්වාධීනව ගත කරනවා. ආපෝ ධාතුව තේජෝ ධාතුවට බලපාන්නේ නැහැ. සමානව බොහෝම සමගිය කටයුතු කරන කතියක්. මේ මොකද කාම දාහකත් මේ හතර දෙනාට වෙන්ව වතන්න බෑ. මේ හතර දෙනා හිටියට එක්කනයි ප්‍රධාන නළුවෙක් වාගේ ඉතිපත් අනිත් තුන් දෙනා tire පිටිපස්සේ නැත්තම් වේදිකාවේ අප්‍රධාන චරිත රඟපාන. එනිසා යෝගාවචරයට එක මොහොතක හතර දෙනාම හිටියට එක වෙලාවට එකක්, තව වෙලාවට එකක් මේ හතර දෙනාගේ නාටකමක් පේනවා. ඒ නිසා යෝගාවචර මේ එක එකනාගේ තියෙනා වූ පෞද්ගලික ලක්ෂණ දැක ගැනීමට හිත මෙහෙවන්නේ. පටවි ධාතු දින කක්කල ලක්ෂණ, කුරෝසුකම්, සාදකම්, බාරකම්, හැලුකම්, සුමුදුකම් ආදී වශයෙන්. ආපෝ ධාතුවේ දින ඔබගේ දින ගතියට සම්පූර්ණ විරුද්ධ පිටු කරන ගතිය. කුරුසුම් ධාතුවේ දින තිතින ධාතුවට විරුද්ධ කුරුසුම් ගතිය. වායෝ ධාතුවේ දින හොල්ලන කම්පන ගතිය ඒ වගේම දරන ගතිය. මහා පුදුමාකාර ලක්ෂණ රාශියක් උතර තියෙනවා. මේ ඔක්කොම භාවනා කරන චිත්තක්ෂණයක් පාස යෝගාවචර පිළිබීමක් ඇති වෙන කතාවක්. දකින්න ඕන. සක්මන් කරන වෙලාවේදී පේන. ඒ පේන්නේ ඊට කලින් ඒ අරමුණේම හතහන් ආකාර දැකලා හුරු වෙච්ච මනසකට. අලුතෙන්ම අරමුණක් දැකපු ගමන් මේ වගේ ගැඹුරක් එනවා. ඒ නිසා එකම අරමුණේ බොහෝ වෙලා පවත්නකොට අර සතහන් ආකාරය ඉක්මවල මේ එක එක ලක්ෂණය පුද්ගලික ලක්ෂණ දක්වනවා. මේකට උපමාවක් කිව්වොත් අපි හිතමු එක ඛණ්ඩක ඉඳලා ඊගාව ඛණ්ඩේ තැන්නේ තනකොළ කමෙන් ඉන්නේ හරක් රාණියක්. ඒ හරක් රාණ ගියා බලපුවාම ඒ හරක් පෑනේ තියෙනවා උන් ඔක්කොම බටු හරක් නෑ. බටු හරක් කියලා කියන්න පුළුවන් ඒ වර්ගයේ ලක්ෂණ කියන. උන් කේප හරක් වෙනලා. ආයේෂර් වර්ගයේ, ෆ්‍රීෂියන් වර්ගයේ. එහෙම නැත්නම් වෙන හරක් වර්ගයක් නම් උන්ට ආවෙනික ලක්ෂණ කියන. අයිෂර් හරක කිව්වා රතු පාටයි සුදු පාටයි හැමේ ලාලි කියනවා. ෆ්‍රීෂියන් ගත්තාම කළු පාටයි සුදු පාටයි. මේ එක එක හරකුන්ට එන්ට ඈතින් ගන්නකොට ආර හරක් මෙන්න මේ වර්ගයේ කියලා හරක් ඔක්කොටම පොදු ලක්ෂණක් කියලා අඳුරන්න පුළුවන් දක්ෂ හරක් ආයි. අපි හිතමු මේ හරක් රෑනේ ඉන්න එක හරකෙක් ගන්න. ඒක අපිරිමියකෙද්ද, ගෑනුවෙකෙද්ද, වදබුවෙකෙද්ද නැත්තම් නෑම්බියස්ද එහෙම නැත්තම් අලුත් කිරි වස්තෙත් කියලා දැක ගන්න ඒ රෑනේ ලකුණු දැක්කට මදි එක එකාගේ ලක්ෂණ බලන්න. මේ ඔක්කොටම තියෙන කළු සුදු ලපණන් අර බලන හරකට තියෙන මේ කළු සුදු ලක්ෂණ වල ලපවල විශේෂ ආකාරයක් දෙනවා ඌ දෙම්ම ආවේ. අන්න ඒ වගේ තමයි මේ අරමුණක් කිව්වහම මේක හරක් රංචුවක් වාගේ. ධාතු කොට්ටාස කෙල කෝටි ගාණක්. ප්‍රඥප්ති වශයෙන් ඝන වෙලා සම්මෝහ වශයෙන් ඝන වශයෙන් චිත්ත වශයෙන් එකතු වෙලා වැඩ කරන්නේ. අපි මේ මුළු රත්තම තමයි රෑනම තමයි එක දිගට බලන්නේ. බලනකොට ඒක කොටම පොදු ලකුණු තියෙනවා එක එක ලක්ෂණයට ආවේනික සකෝ භාවෝ. ස්වකීය භාවයේ දක්වන ලකුණු. අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ලක්ෂණ වල තියෙන පුද්ගලික ලක්ෂණ ඕන්නේ යෝග ආචරණය එතකොට දැනගෙන හිටියනම් ලේසියි. මේ රූප පට වියාපෝ තේජෝ වායෝ කියන රූප හතරට අමතරව උපාදාරාවක රූප තව 24ක් මේ රූපවලම හේව මේ ඔක්කොම හිත අරමුණට යොදන එක චිත්තක්ෂණයක එකයි දකින්න පුළුවන්. ඒක ඔක්කොම පේන්නේ. නමුත් එක දිගට ආරම්මනේ නිරන්තරම් පවත්තමා. අන පටිපක්කේන අනවිභූතෝ. ඒ කියන්නේ අරමුණේ නිතරම සතිය වීර්ය පවත්වනමින් ඉන්නකොට නිවන ධර්මෝණි යටපත් කරන්නේ නැත්නම් ආන්නේ ඒ ඒ අරමුණේ තියෙන මේ වගේ පෞද්ගලික ලක්ෂණ හෝ ඒ තුල දැකලා හිත සම්පූර්ණ වෙච්ච ලාවේදී එහි යත්තා වූ පොදු ලක්ෂණ හෝ හිතට යොදනවනම් අන්න කීයක් දැන් විපස්සනා කියනවා. ඒක නිසා මතක තියාගන්න විපස්සනා අරමුණට ගැලපෙන්නේ විපස්සනාවට අරමුණු කරන්න පුළුවන් වෙන්නේ මේ මේ විදිහේ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් අරමුණක්. විඳින්න පුළුවන් අරමුණක්. රූපාකාරයේ හෝ වේදනා වශයෙන් විඳිනවා සංඥා වශයෙන් හඳුනා ගන්නවා සංස්කාර වශයෙන් තමයි හැඩ වැඩ ගන්නවා විඥාන වශයෙන් වෙන්කර දැන ගන්න පුළුවන් අර ඔන්න සමතරගුණ එතකොට යෝගාවතර හිතා ගන්න පුළුවන් තරුවචන වහන්සේගේ ගුණ මෙනෙහි කරනකොට ඒකේ පටවි ආවෝ තේජෝ හොයන්න යන්න බෑ මෛත්‍රී භාවනාවක් කරනකොට ඒකේ නෑ පටවි ආවෝ තේජෝ උපරිම ප්‍රඥප්ති ආරම්භ අතික සංඥා බලනකොට ඒකේ පිළිකුල් ලක්ෂණ මිසක් ඒකේ නෑ වෙන ධාතු මනිකාරයක් ගන්න තමයි තමයි මේ කාරණාව මේ නිසා හොඳට විසදව දරගන්න. විපස්සනා භාවනා කරන කෙනා අර විදියට අරමුණත් එක්ක හිත පවතිනකොට ශනික සමාධිය මතුවලා තියෙන දරගන්නකොට අර සීගං සීගං කියන විදිහට වහ වහ ඒකේ අරමුණේ භාවනාව තව දිනු කරන්න නම් මේ දින සම්මප්පදන් වීර්යයේ වීර්ය අත්‍යවශ්‍යයි. බහා ලැබුවොත් මෙතනදී ආයෙ පටන් ගන්න වෙනවා මොකද? එනිසා එහෙම බහා තබන්න නැතුව අසංචීදනව අපපටිවාණීව පිටිට ගමන් කරනවා නම් යෝගාවචරය මේ පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන මේ ධර්ම එක එක එක එක කතාව ලකුණු බලලා ඉවර කර ගන්න බැරි තරම් මහටෝගයක් තියෙන නිසා ඇත්ත නෑර දිගට බලන්න ඕන කියලා ඌව බලාගෙන බලාගෙන යනකොට මේ මූලික නිෂ්පන්න රූප කියන මහා භූත හතර බලාගෙන ඉන්නකොට ඒ වගේ හේව නැලි වශයෙන් අනිෂ්පන්න රූපවල තියෙන ලකුණු පේන්න පටන් මේ අනිෂ්පන්න රූප වශයෙන් බලනකොට හරි විස්තරයක් එතන ඉතින් මෙතෙන් ප්‍රශ්නයක් වදිනවා කොච්චරක් යෝගාවචර බෞද්ධත්ව වෙලා තියෙන්න ඕනේද? කොච්චරක් මූලික දැනුම තියෙන්න ඕනද කියලා. ඒ නිසා මේ බණ භාවනා කරන අතරමැද මේ ධර්ම කොටස පුළුවන් තරම් අන්න නෙලාගත්ත මල් හදාගත්ත මල් වට්ටියකට පෑන් ගිනවා වගේ පුළුවන් තරම් මේවා ටික ටික ටික ලං කරන්නේ මේ භාවනාවට yaadෙන තාලෙට මේවා කිට්ටු කරගන්න. දැන් අපි කෙනෙක් බණ කියනවා අනිත් එක්ක බණ අහනවා. මේ බණ අහගෙන ඉන්න වෙලාවේදී ඇහිම ඇහෙනවයි කියන මේ සංකීර්ණය අරගත්තොත් ඒ යෝගාවචරයාගේ කන ප්‍රකෘතිව නැත්තම් නැත්තම් සෝත ප්‍රසාදේ හරියට වැඩ කරන්නේ නැත්තම් මේ බණ කිව්වට ඇති වැඩක් නෑ. වැස්ස වෙලාවේදී භාජන ගේ ඇතුළේ තිබ්බට වතුර වැටෙන්නේ නැහැ එළිය තියෙච්චා. එළිය තිබ්බත් ඉන්සයිත භාජනයක් නම් වතුර වැදුනට ඒක කරන්නේ නෑ. ඒ වගේ තමයි බණ ඇහුණට ඒ බණ උකහා ගන්න Taman සතු කර ගන්නට Tamanගේ කන පැහැදිලිව තියෙනවා. ඇහෙන සුළු කන. මේකත් එක රූප ලක්ෂණයක් මගේ කනේ තියෙන ප්‍රසාද රූපේ. ඒකට කියනවා සෝත ප්‍රසාද මේ සෝත ප්‍රසාදයේ තිබුණට බාහිර මේ බණ කියන සද්ද වගේ බාහිර සද්දයක් නැත්නම් කනට සද්ද හදන්න බෑ. කනට ඇවිල්ලා රූපයක් වදින්න ඕනේ. ඒ විදිහට වදින මේ ගෝචර රූපයත් අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකකින්ම හැදිච්ච හේව නැලක් තමයි. ඉතින් දැන් එක්කෙනෙක් කන තියාගෙන ඉන්නවා, තව කෙනෙක් කතා කරනවා. අර කතා සද්ද කියලා කනට ඇහෙනවා. ඇහෙන වෙලාවේදී මధుරෝ කෑමක් හෝ වෙන හිතේ රාග ద్వේෂ මොනවාක්වත් නැත්නම් අහන හිතක් පහළ අහන හිතක් පහළ වෙනවා. අහන හිතක් පහළ වෙන්නේ නැත්නම් සමාහට ඉන්න ඉරියව්ව වෙහෙත වෙන්න පුළුවන්. නැත්නම් මේ බණ අපිරියා වෙන්න පුළුවන්. මේ මොනවා හරි එකක් වෙනවනේ හිත තියෙන්නේ ඇහිම නෙවෙයි. අහන්නෙක් නෙවෙයි. ශ්‍රාවකයෙක් නෙවෙයි. ශ්‍රාවකයෙක් වෙන්න නම් අන හොඳට තියෙන්න ඕනේ. ඇහෙන සත්‍යයක් තියෙන්න ඕනේ. එහෙම ගෝචර රූපයක් තියෙන්න ඕනේ. ඒ වගේම හිත සෝත විඥානයේ වශයෙන් කණේ පිහිටන්නේ. මේ මේක එක දිගට චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාද පවතිනවා නම් අපි කියන එතන ස්පර්ශය පවතිනවා කියන්නේ. සද්දෙට ඇවිල්ලා වදින්න කණක් තියෙනවා සද්දයේ වදිනකොට ඒ එන සංසිද්ධිය තමයි හිත තියෙන්නේ ඒ පුදුරට ඇහිම සිද්ධිය. සෝතංච පටිච්ච රද්දේච උප්පජ්ජති සෝත විඥාන. කින්නම් සංගති භාස්සෝ. ස්පර්ශය සිද්ධ වෙන්න බෑ එක චිත්තක්ෂණයක වෙන ස්පර්ශය යෝගත් අල්ලන්න බෑ. ඒ ස්පර්ශෙම දිගටම ඇහිීමම සිද්ධ වෙනකොට අහනවා අහනවා අහනවා කියලා මෙනෙහි කළොත් නම් එක්කෝ කණින් මම මේ අහන්නේ කටෙන් නෙවෙයි කියලා මතක් වෙනවා. මේ ශබ්ද ඇවිල්ලා කනට වැටෙනවා මිසක ඇහැට වැටුණට වැඩක් නැහැ කියලා මතක් වෙනවා. කයට වැටුණට වැඩක් නැමේ කනට විතරමයි ශබ්දය අල්ලන්නේ. ඒ වගේම කනට රූප වැටුණට වැඩක් නැහැ. ආහාර දුන්නට වැඩක් නැහැ. ගන්ධ සුවඳ වැටුණට වැඩක් නැහැ. රූප ශබ්දෙමයි වදින්නේ. මේ දෙක එකතු වෙච්චාම චක්ක විඥානය පහළ වෙන්නේ නැහැ, ධාන විඥානය පහළ වෙන්නේ නැහැ, කාය විඥානය පහළ වෙන්නේ නැහැ, පහළ වෙන්නේ රෝත විඥානයමයි. මේ මේ තුන එකතු වෙච්චාම භක්ෂේ කියන බොහෝම ගැඹුරු චෛත්‍ය ධර්මය පහළ වෙනවා. අර කියන සෝතය, අර කියන ශබ්ද, රූප කියනෙව අර පඨවි ආපෝ තේජෝ වායු වල මේ එක එක රූපාකාරයි. ඒ නිසා අර ඉඳීමේ හැකිලිමේ පටන් ගත්ත යෝගාවචරයාට ඕන සත්‍යයක් එකපාරට ඇහෙන. ඇහෙනකොටම මෙනෙහි කරන සත්‍යයක් සත්‍යයක් කියනවා. ඒක තරහින් මෙනෙහි කරනවත් නෙමෙයි ආශාවෙන් මෙනෙහි කරනවත් නෙමෙයි සාධ්‍යයක් ඇහෙනකොට පවතින ආවෝ ස්වභාවය. ධර්ම කොටස ආවෝද කිරීමේ අවස්ථේ බලනවා නම් හිතේ විපඩේ තිබුණ හිත දැන් කනට ගියා. එහෙම නැත්නම් දකුණු දිශාවෙන් ආපු කාන්තා කටහඬකට හිත ගියා. කුරුළු සද්දයකට හිත ගියා කියලා එක්ක කන වැටේ එහෙම නැත්නම් සද්දේ වැටේ. එහෙම නැත්නම් වැටේ හිත පහළ වෙලා තියෙන දැන් කනට කියයි. එහෙම නැත්නම් Tamanට වැටෙයි. මේ සාත්‍ය දිගට පවතිනවා නම් කනත් ඒකට කියනවා. වෙලා තියෙනවා නම් මෙනෙහි කිරීමත් දිගට කියනවා නම් ස්පර්ශය දිගට කියනවා. එතකොට ඕන වැටෙනවා මේ රූපේ සපයි මේ ඇහෙන සද්දේ හොඳයි නරකයි ක්‍රියාවයි පුරුසයි කියලා ඒක පිළිබඳව වේදනා පහළ වෙනවා. ධර්ම පහක් සත්‍යයක් ඇති වෙනකොටම සත්‍යයක් ඇහෙනකොටම හිතෙනවා. අර උදරියේ රූප ධර්ම පිළිබඳව උන්ට ක්ෂණික සමාධියක් ඇතුව පවත්වාගෙන යන යෝගාවචරය දන්නවනම් මේකත් මම භාවනා කටයුත්තක් කියලා සත්‍යයක් වෙනකොට හරියට සත්‍ය කීපය දා ගන්න පුළුවන් වුණා නම් ඊට වෙස් ගන්නට කලින් ආන දැකන්න ලයික් ඔක්හාන නැත්නම් ආන පදාර දේත සත්‍ය රූපේ එහෙම නැත්නම් සෝත විඥානේ එහෙම නැත්නම් මේ තුනමයි දැන් පවතින උදරේ නෙවෙයි හිත තියෙන දැන් අනේ දිකට පවතින කියලා ස්පර්ශේ එහෙම නැත්නම් එයින් පහළ වුණා වූ අනේ නොදකින් කියලා තරහ නැත්නම් අනේ හොඳයි කියලා ඒකට ඇතිවෙච්ච ආසාව කියන විදිහට වින්දන දැක් ගන්න පුළුවන්. මේන මේ විදිහට අර රූප ධර්මයෙන් පටන් ගත්තා වූ අවබෝධයේ දිවිසුම දැසගැත්ම චිතික සමාධිය දිගට පවතින තාක්කල් යෝගාවචරයට විවිධාකාරයෙන් පවත්වන්නට පුළුවන් පංචවෝකාර භාවයක් තමයි මේ මනුෂ්‍යාත්ම භාවය. රූපී කියන්නේ කාය ඉන්ද්‍රිය. මේ කාය ඉන්ද්‍රිය හිත තැම්පත් වෙනකොට කෙනෙක් සමාධිය එනකොට ඒ ඉන්ද්‍රිය එහෙම තියෙන කණින් ශබ්ද, ඇහෙන් රූප, නාසයෙන් ගඳ සුවඳ, කටෙන් රස, කයෙන් වෙන පහද, හිතට ධර්මාරම්මන කියන මේ ඔක්කොම නිවෘත වෙයි. නමුත් මුලදී අපි කියන පුළුවන් තරම් උතරේ හොඳට අරගෙන චලික සමාධිය පහළ වෙනකන් රූපාකාර සටහන් දැක ගන්න පුරුදු වුණාට පස්සේ මේ පුරුදු කරගත්තා වූ ගැම්මක් සහිත වුණා වූ මේ චලික සමාධිය පුරුදු වුණාට පස්සේ ඒක ඉබේම උත්සාහ කරන පරිේෂණ කර කර බලන කොහොමද සද්ද ඇහෙනකොට කොහොමද රූප බලනකොට කොහොමද ගන්ධ සුවඳ බලනකොට කිය ඒක පුහුණු වුණාට පස්සේ යෝගාවචරය පුරුදු කර ගන්න ඕන සක්මේදී එදිනදා කටයුතු කරනකොට සද්දයක් ඇහෙන වාරයක් පාසා මෙනෙහි කරමින් ඒ පුහුණුව හිතට ලබා රූපයක් දකින්න වෙලාවක් පාසා දකින්නයි කියලා මෙනෙහි කරමු ආයත පහසක් ආයත ගඳක් අතට රසක් මාතු වෙන පාරයක් පාසා හිත දීති විලක් වෙන වාරයක් පාසා ඒ ඒ වශයෙන් මෙනෙහි කරමින් ඒකට හිතියවතනවා නම් මේ රූප ධර්ම වල ස්වභාවය නාම ධර්ම වල ස්වභාවය මේමයි කියලා යාන්තම් මේක රූපයක් මේක නාමයක් කියලා වටහා ගන්න පුළුවන් ශක්තිය ඇති වෙනවනම් අපි කියන එකට නාම රූප වෙන් කර දැනගැනීමේ ශක්තිය මේක ඇති වෙන්නේ ගුරුවරයා කියපු දෙයක්කට පාඩම් කරන හිතේ විශේෂ දෙයක්වත් නැත්නම් කලින් පාඩම් කරලා දැන් හිතලා බලන එකක්වත් උනොත් ඒක Taman කවට ගැනීම සම්පූර්ණ බොරුවක් වෙන්න දෙන අතපච්චක වෙන්න බෑ පච්චක ඥානයක් වෙන්න බෑ කල්පනාවක් විතරයි එන්නේ. නමුත් මේ දැන් සද්ද අහන්නේ සද්ද ප්‍රකට වෙලා. නැත්නම් බින්දි මෑගලින් බලන්න. රූප බලන්නේ රූප පිළිබඳව ඇහැ විස්තර කරලා බලන්නේ රූපයක් විල්ලා ඒක විසින් ප්‍රකට වුණාට පස්සේ මෙන්න මේ වෙනස හොඳට යෝගාවස්ථා තියෙනවා. අන්න එතකොට තේරෙනවා අර කලින් අපි මතක් කරගත්ත න්‍යාම ධර්මයේ මේ ස්වභාව ලක්ෂණ ප්‍රකට වෙන්න නම් හිත වර්තමානයේම කියන කල්පනා කරලා අහවල් තැන හිටියයි කියලා ලාභෙකුත් නැහැ. Taman ඇති කරගත්තා වූ ක්ෂණික සමාධියම තමයි ඒ වෙලාවට උදව් උපකාර කරන්නේ. ආනේ ක්ෂණික සමාධිය තුල යෝගාවචරය රූප එක එක ධර්මයට අත්තා වූ පෞද්ගලික ලක්ෂණ. නාම ධර්ම වල අත්තා වූ පෞද්ගලික ලක්ෂණ ක්‍රමයෙන් ක්‍රමයෙන් තමයි දිනුනේ. ආනේ මුදුනේට වැටෙනවා. මේ සෑම රූප ධර්මයට නාම ධර්ම වලට උන පොදු ලක්ෂණයකුත් තියෙනවා. ඒ මොකද්ද? මොනම නාම ධර්මයක්වත් මොනම රූප ධර්මයක්වත් පිටේ පිටක්කන දෙකක් තිබුණා. වහ වහ ඇති වෙමින් නැති වෙමින් පවතින ගතිය නාම වලටත් පොදුයි රූප වලටත් පොදුයි. ක්ෂණ බහිර. අනිත්‍යතාව. මේ කාර නාම පිළිබඳව හොයලා හොයලා හොයලා රූප පිළිබඳව හොයලා හොයලා හොයලා ඒ ඔක්කොම සතහන් ආකාර බොහොම ශීක්‍රයෙන් වෙනස් වෙන ධර්ම කියලා එක එකක් එක එකක් කොටු කර ගන්න උත්සාහය තුල ඉති පිටිපස්සේ එකතු වෙන දනුන් සම්භාරයක් තමයි මෙව පුදුමාකාර විදිහට නිතරම වෙනස් වෙන පවතින. මේක තමයි මේ අනිත්‍යානුපස්සනාව කියලා කියන්නේ අනිත්‍ය අනුව බැලීමයි කියලා. يعني මේක හිතලා බලන එකක් නෙවෙයි. අර එක එක නාම ධර්ම රූප ධර්ම වල ඇත්තා වූ පෞද්ගලික ලක්ෂණ දැකලා එහි හිත මෙහෙවලා හිත ජවාදික කරලා ක්ෂණික සමාධිය තුල හිතට සංශ්ලේෂණය වෙන හිතෙන්ම උපන්නා වූ ඥාන කොටස. මේ ඥාන කොටසේ වැටෙනකොට අර කලින් කිය විදිහට හිතට කියන්නේ නාම ධර්ම මෙනෙහි කරන හිත බලන්නේ බිම්බීම හැකීම රූප ධර්ම ආන කියන්නේ සද්ද රූප කියලා කියන්නේ රූප සෝත විඥාණය කියලා කියන්නේ ස්පර්ශය කියලා කියන්නේ වේදනා කියලා කියන්නේ නාම ධර්ම ආදී වතේ වෙන්කොට වෙන්කොට දැනගැනීමේ යුව භාවනා වැඩපිළිවෙලදී ඉතේ ඉතේ සිද්ධ වෙන දේවල් මිසක් කොවන දේවල් නෙවෙයි. ඒ කොවන දේවල් නම් Tamanට අයිති නෑ. ඒව විපස්සනා නියම ධර්ම. ආනේ විදිහට ඉදිරියට යනවා නම් යෝගාචරයට පේන්නේ කොහොම ලස්සනට යෝගාචර පැටලවා ගන්න තැනක් විශාල ඥානයකට සිදු වෙනවා. මොකද පටන් ගන්නකොට පිම්බීම ඇකිලීම බොහොම ප්‍රකටයි. මෙනෙහි කරන හිත බොහොම ප්‍රකටයි. ක්‍රමයෙන් පිම්බීම ඇකිලීම සිවුම් වේගන යනකොට මෙනෙහි කරන හිත සිවුම් වේගන යනවා. ටික වේලාවක් ගිහිලා කියනවා දැන් පිම්බීමක් නැහැ හැකිලීමක් නැහැ කියලා මෙනෙහි කරන හිත නැතිවෙනවා. පිම්බෙන වෙලාවේදී පිම්බෙනවා මෙනෙහි කරනවා මිසක හැකිලෙනවා මෙනෙහි කරන්න බෑ. හැකිලෙන වෙලාවදී පිම්බ හැකිලෙනවා කියලා මෙනෙහි කරන විදිහට පිම්බෙනවා මෙනෙහි කරන්න බෑ. ඒ නිසා පිම්බීම කියන රූප ධර්ම නිසා පිම්බෙනවා කියන නාම ධර්ම පහයි. හැකිලෙන වෙලාවදී හැකිලෙනවා කියන රූප ධර්ම නිසා හැකිලෙනවා කියන මෙනෙහි කරන හිතකේ නාම ධර්ම පහයි. හැකිලීම පිම්බෙනකොට මෙනෙහි කරන හිතක් පුංචි වෙනවා. පිම්බීම පුංචි වෙනකොට පිම්බීම මෙනෙහි කරන හිතක් පුංචි වෙනවා. මේ නිසා මෙව්වා අතර තියෙන පුදුමාකාර හේතුඵල සම්බන්ධයක්. මේක නෙවෙයි මේකට ගොඩක් අඹුරක් තියෙනවා. නමුත් මේ වෙලාවේදී මතු කර ධර්මයක් වෙනුවෙන් මතක් කරලා දෙනවා රූප නාම වෙන් කරගත්තට පස්සේ යෝගාවචරයට පේනවා මේ රූප නටන තාලෙට හිතේ නැදෙන ටිකක්. හිත නටන නටන තාලෙට රූපේ නටන ටිකක් තියෙනවා. මේ දෙක අතර පුදුමාකාර සම්බන්ධතාවයක් තියෙනවා. යම් දවසක යෝගාවචරයා පිම්බීම හැකිලින් හෝ සක්මන හෝ දකින්න අහන අවස්ථාවක වෙන කටයුත්තක් කරන වෙලාවේදී මේ රූප ධර්ම ඔක්කොම දැකලා නාම ධර්මයක් දැක්කට පස්සේ හොඳ විශ්වාසයක් ඇති වෙනවා මේ සංසිද්ධියේදී මේ රූප නාම පද්ධතියේ දැකපු දැති දෙයක් නෑ සම්පූර්ණයෙන් දැක්කා මේක තුල වෙන ආත්මයක් රටේ මම හුඟක් නරක පිටි දවසට තමයි ජීවිත ඊගාවට ඇත්තා වූ හේතුඵල ධර්ම දකින්න බැලන හැම පරියන්කයකදීම මේක වෙන්නේ ඊයේ උණයි කියලා අදට හරියන්නේ නෑ විපස්සනා ඥාන කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ වර්තමාන මොහොත යම් මොහොතක හිත අරමුණත් එක්ක 100 100ක්ම බහගෙන අරමුණේ ඇත්තා වූ නාම රූප ධර්ම හිතේ ඇත්තා වූ නාම ධර්ම ස්වરૂපේ දැක්කා නම් කීර්තියක් දැක්කම හිතේ එතන ඉන්න දෙයක් නෑ තව. ඒක කාලා ඉවරයි. ඒකේ සන්තුෂ්ටයි හිතේ ඊගාන දකින්න පටන් අරගන්නේ නාම නිසා රූප රූප නිසා නාම ආදී වශයෙන් මේ හේතු බල ධර්ම පහළ වෙනවා. මේවා පහළ වෙලා යන අතර මැදම හිත අනිවාර්යයෙන්ම තේරුම් ගන්නවා රූප උනාතුන් නාම උනාතුන් හේතු උනාතුන් ඵල උනාතුන් චිත්තක්ෂණය පවතී. කලින් නම් මේ කියනකොට රණ්ඩු කරන්න ඉඩ තියෙනවා තරහ වෙන්න ඉඩ තියෙනවා එහෙම කොහෙත් දැන් ඔය ගෑනු පිටුම ඉන්නවා නේද පිම්බීම හැකිලිම පවතිනවා නේද කියන නමුත් පිම්බීම හැකිලිම වැඩි විස්තර පිම්බෙනවා පිම්බෙනවා පිම්බෙනවා පිම්බෙනවා වේගෙන් මෙනෙහි කරන වෙලාව හැකිලින අවස්ථාවේදී හැකිලින හැකිලින හැකිලින කරන මේ වේගෙන් මෙනෙහි කරන වෙලාවදී පේනවා පිම්බෙනවා කියලා එක එක ක්ෂණයයි පවතින ඊගාචනයේ දැන් දෙක වෙනවා පිම්බීමම පිම්බීම කියලා කෝටි ගණක් එකතු වෙලා ඇති ක්‍රියාවක් හැකිලිමම ඒ වගේ ක්‍රියාවලියක් එහෙම නැතුව එක ක්‍රියාවක් වෙනවා. අත දිගාරිනවයි කියලා කිව්වට පස්සේ ආරම්භ ස්ථානයේ ඉඳලා අත දිගෑරලා හමාර වෙනකම් විශාල වැඩ රාජකාරි ගොඩක් මේ එක එකක් අර වේගවත් මෙනෙහි කිරීමේ හඳුන්ලා දෙන්නේ නැතුව අවදාකවත් ආයේ හිතට හේතුඵල ධර්ම ගන්න. හඳුන්ලා දුන්නා නම් කවුරුත් ඇවිල්ලා හේතුඵල ධර්ම කියලා දෙන්න ඕනේ නැත්නම් ඒක වැටෙනවා. මෙන්න මෙතන තමයි අර අසංකීතන ගතිය තියෙනවනේ පසුනෝබා වේගෙන් මෙනෙහි කරමින් අවශ්‍ය විදිහට හිත යදවෙනවා. වර්තමානයේම යෙදෙන්න. දකින්න ආරමුණ තෝරන්න ඕනේ. ප්‍රකට දේ දිගට කරගෙන යනකොට මේ සෑම ධර්මයකම ඇත්තා වූ වහා ඇති වෙන වහා නැති වෙන භාවය අවිලාතුරත් එකයි ආපෝ ධාතුරත් එකයි තේජෝ ධාතුරත් එකයි වායෝ ධාතුරත් එකයි ස්පර්ශයටත් එකයි වේදනාටත් එකයි මනසිකාරයටත් එකයි පිටටත් එකයි ආදී වශයෙන් හැම දෙයකම කියන ධර්මතාවයක් තියෙනවා. අර තත්ත්වයක් කරන වෙලාවට රූපයක් පේන වෙලාවට යෝගාවචරය මේවා එකයි අඳුරගන්න. නමුත් ඒ රූපෙම බලමින් ඉන්නවා නම් මෙනෙහි කරමින්, ඒ සාද්දේම අහමින් ඉන්නවා නම් මෙනෙහි කරමින්, අර දැකපු දේ මත තව තවත් තව තවත් එකේ ගැඹුර පේන්න පටන් ගන්නවා. එකකින් තමයි දැසගන්නේ. දැසගත්තට මොකද අර ගුණයේ මෙහිත පවත්වනට ඒක ඉස්හාම විශාල ගැඹුරකට හිටියන්ට ලොකු පිවිසුමක් මේකේ. ආන් එහෙම දිගට යනකොට මේ වහා ඇති පවතින කියන දෙවිය බලන්න හදන එකක් වෙහෙසක්. පෙළෙන සුළු ගතියක් මට එනවා. කපල දාපු පණු රික්තක් තියා බලා ඉන්නවා. කුණු වෙච්ච ශරීරෙක පිරිලා නලියලමින් දඟලන පණු රික්තක් තියා බලා ඉන්නවා. මේ බලනකොටත් හිත වහ වේලා. එපා කරන ගතියකට එනවා. මේ තමයි අර අනිත්‍ය භාවයේ නිසා දුක්ඛ ස්වરૂපේ මතුවෙන හැටි. ඉතින් යෝගාවචරයට හිතෙන්නේ මේ භාවනාවේ වැරද්දක් වෙන්න ඇති. ඍතු ගුණේ වැරද්දක් වෙන්න ඇති, කය රෝගයක් වෙන්න ඇති, එහෙම නැත්නම් වෙන පටලවිලක් වෙන්න ඇති කියලා අර පේන වහවහ වෙනස් වෙන සුළු ගැටි කියන්නේ මොකද මට ඉස්සරන අරමුණ හොඳට පේන තැන් පේන්නේ. නැත්නම් මට පේන පේනට කියා ගන්න බෑ. ඒව නැත්නම් ඒ කියවෙන්නේ මොකද්ද? ඇති වැඩි ඒකේ රසයක් නැහැ. ආදි වශයෙන් මේ යෝගාවතරය තුළ මා අමුතු විදිහේ ඒ ඥාන කොටස නැත්නම් මේ මතුවෙන දැනුම් සම්භාරයේ ද්වේෂපද නෙමේ ගියොත් නාස්තිය. ඥානපද නෙමේ ගියොත් පුදුමාකාර ඉදිරියට යනවා. පුදුමාකාර ගෞරවයක්, පුදුමාකාර හිතේ පැහැදිලිකමක්, හිතේ සැහැල්ලුකමක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ තමයි අපි කලින් සඳහන් කරපු විදිහට නිතරම Tamanට වැඩිය සිහියෙන්, වීරියෙන් වැඩ කරන පිරිසක් එක්ක ඉන්නවනේ. ඒ වගේම දන්න කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා නම් මේ සෑම ද්වේෂ පහළ වෙන්න පුළුවන් විපාකම පහළ වෙන්න පුළුවන් අවස්ථාවකම ඥාණි මතකල දෙන්න පුළුවන්. ඒ ඥාණි මතකල දෙනවා නම් යෝගාවචරය දැනගන්නවා මෙන්න මේ කාරණාව ඇත්ත වශයෙන් පේනකොට ඒකෙන් හිත අයින් කරනවා. වෙන දේවල් හොයන ගතිය නිසා තමයි මෙච්චර සංසාරයක් ඇවිත්තේ. ඉරියව්ව මාරු කරන නිසයි මේ දුක්ඛ ලක්ෂණේ වෙයිලා දැන් කරන්න තියෙන්නේ මේට වඩා දුක්ඛ ලක්ෂණ දකින්න මේක වඩා අනිත්‍ය ලක්ෂණය දකිනවා. මේට වඩා අනිත්‍ය ලක්ෂණය දකිනවා නම් ඒ ඒ අරමුණක තියෙන ආ වූ පෞද්ගලික ලක්ෂණය වේගවත් මෙනෙහි කිරීමකින් දක්වනවා. වේගයෙන් මෙනෙහි කරන්න දකින්න නම් ඒවා විනාශ වෙමින් පවතින ආකාරය ඊට මොහොතකට කලින් දැකලා තියෙනවා. එහෙනම් ඊටත් කලින් මේ රූපේ සටහන දැකලා තියෙනවා. ඒක තමයි මේ හේතුඵල ධර්ම.